අපි අනිමිත් සමාධියක් දිනු කිරීමේ වටිනාකම ඒකේ තියෙන ආනිසංස ඊළඟට අපි කොහොමද ඒ දිනු කරගත්ත අනිමිත් සමාධිය තවදුරටත් වර්ධනය කරන්නේ ඒ වගේ කාරණා කීපයක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ඉතින් එතෙන්දී අපි කතා වෙච්ච එක කාරණාවක් තමයි මේ අනිමිත් සමාධි තත්ත්වයක් වුණත් පිරෙහෙන්න පුළුවන් කියන කාරණාව. ඉතින් ඒහා සම්බන්ධයෙන් අපි ඉස්සරහට ගත්තා එක උදාහරණයක් බුදුරජාන් වහන්සේගේ කාලයේදීම සිද්ධ වෙච්ච ඒ හත්ති සාරිපුත්ත කියන සාමින් වහන්සේට වෙච්ච ප්‍රශ්නයක් සම්බන්ධයි. ඉතින් එතෙන්දී මම මතක් කළා මේක අපි ඉදිරියේදී ටිකක් මුළු සූත්‍රයම අරගෙන සාකච්ඡා කරමු කියලා. ඉතින් අනුව අද අපි තෝරගත්තා ඒ හත්ති සාරිපුත්ත සූත්‍රය. අපිට යමක් ඉගෙන ගන්න ඒ සූත්‍රය තුල තියෙනවා. ඒ නිසා අපි උත්සාහන්ත වෙමු මේ සූත්‍රයට අද අවධානය යොමු කරන්න. එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ වැඩ කරනවා මේ බරණැස් ඉසිපතනාරාම. දැන් මේ පිටුකට මතක ඇති බුදුරජාන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වපු ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරපු ඒ බරණැස ඉසිපතනාරාමයේ තමයි මේ වෙනකොට බුදුරජාන් වහන්සේ වැඩ වාසය කරන්නේ. තෙතෙන්දී භික්ෂුන් වහන්සේලා පිරිසක් එකතු වෙලා වැඩහිටි සාමීන් වහන්සේලා පිරිසක් එකතු වෙලා ටිකක් ගැඹුරු ධර්ම සාකච්ඡාවක් කෙරෙමින් පැවතිනවා. එතන ඒ පරිශදේ සහභාගී වෙලා ඉන්නවා මේ හත්ති සාරිපුත්ත කියන ස්වාමීන් වහන්සේ. චිත්ත හත්ති සාරිපුත්ත කියලා තමයි උන්වහන්සේගේ මුළු නම යෙදලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ බැලූ බැල්මට පේන්න තියෙන්නේ මේ පිරිසට තාම මේ නවකෙක් වගේ. කියන්නේ මේ ධර්ම සාකච්ඡාව කරන්නේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අතර, තෙරුන් වහන්සේලා අතර. හැබැයි ඒ වගේමයි ධර්ම ගැඹුරු ධර්ම කතාවක් මේ කරන්නේ. අතිසාරිපුත්තු සාමින් වහන්සේ මේ පිරිසට තාම ආදුනිකයි නවකෙක් හැබැයි විටින් විට අර භික්ෂුන් වහන්සේලාට මේ ඒ ධර්ම කතාව කරගෙන යන අතරේ බාධා කරනවා. බාධා කර කර තමන්ගේ මතය ඉදිරිපත් කරන්න වෑයම් කරනවා. ඉතින් මේ පිරිසේ ඉන්නවා මහා කොට්ටිත මහරතන් වහන්සේ. ඉතින් එතකොට උන්වහන්සේ මේ හත්තිසාරිපුත්තු සාමණේර වහන්සේට මතක් කරනවා "එවත්නි ඔය දේ කරන්න එපා. මේ භික්ෂුන් වහන්සේලා ධර්ම කතාවක නියත වෙලා ඉන්නේ. ඒ නිසා තමන්ගේ වාරයේ එනකන් රැඳී සිටින්න බාධා කරන්න එපා කියලා මේ හත්තිසාරි පුත්තු සාමෙන් වහන්සේට මහා කොට්ටිත මහරතන් වහන්සේ එක්තරා අන්දමකින් කියනවා නම් මතක් කිරීමක් අවවාද කිරීමක් කරනවා. ඒතර මේ පරිශදේ ඉන්නවා ඇත්තටම හැබැයි හත්තිසාරි පුත්තු ස්වාමීන් වහන්සේගේ තවත් යහළු ස්වාමීන් වහන්සේලා නැත්තම් තවත් උන්වහන්සේත් එක්ක සමහර විට පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සලා වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් උන්වහන්සේට කැමැති උන්වහන්සේව අනුගමනය කරන උන්වහන්සේ සම්බන්ධයෙන් ප්‍රසාදයක් තියෙන තවත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා මේ කොට්ටිත ස්වාමීන් වහන්සේට අනිත් පැත්තට කියනවා. ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ හත්තිසාරිපුත්ත ස්වාමීන් වහන්සේත් මේ පරිශදයට යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න සුදුස්සෙක්. උන්වහන්සේටත් ලොකු දැනුමක් තියෙනවා, අවබෝධයක් තියෙනවා කියලා එහෙම ප්‍රකාශයක් ඒ හත්තිසාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ අනෙකුත් යහළු ස්වාමින් වහන්සේලා ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වෙලාවේදී තමයි මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ ගැඹුරු කාරණා කීපයක් මුල් කරගෙන මේ ධර්මදේශනාව පවත්වන්නේ. ඉතින් එතකොට මහා කොට්ටිත රහතන් වහන්සේ දේශනා කරනවා ඇවැත්නි මේ විදිහට අපිට එක පාඩම කියන්න බෑ කෙනෙක්ගේ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන්. අපිට එයාගේ මේ පුංචි හැසිරීමක් අනුසාරයෙන් එයා පිළිබඳ පූර්ණ අවබෝධයක් අපිට ඇති කරගන්න අමාරුයි. ඒ නිසා අපිට මේ හත්තිසාරි පුතු ස්වාමීන් වහන්සේ ගැනත් ඒ විදිහට පූර්ණ අවබෝධයක් ඇති කරගෙන ওই විදිහේ එක්තරා අන්දමකින් සහතිකයක් නිකුත් කරන්න අමාරුයි කියන කාරණා මතක් කළා. එතෙන්ද ඉදිරිපත් කරනවා එක එක අවස්ථා හයක් අතරව. ඒ අවස්ථාවල පළවෙනි එක වෙන්නේ විනය හා සම්බන්ධ කාරණාවක්. දැන් අපි දන්නවා බුදුරජාන් වහන්සේ ඇසුරේ වැඩ කරද්දී නැත්නම් වැඩ සිටි මහරතන් වහන්සේ කෙනෙක්ගේ ඇසුරේ වැඩ වාසය කරද්දී උපාධ්‍යායන් වහන්සේ යටතේ වැඩ වාසය කරද්දී අර භික්ෂුන් වහන්සේලාට අනිවාර්යෙන් හික්මෙන්න සිද්ධ වෙනවා. මොකද මේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා දැන් අපි තුමු පන්සලේ වෙන්න පුළුවන් ආරණ්‍යක වෙන්න පුළුවන්. එතකොට මේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා සමාවට බුද්ධ කාලෙදී නම් බුදුරජාන් වහන්සේ වැඩ වාසය කරනවා. ඉතින් එතකොට ඒ අනිකුත් නවක භික්ෂුන් වහන්සේලා ඒ යම් පමණක ලොකු ශික්ෂණයකින් තමයි කටයුතු කරන්නේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා යම් වෙලාවක සමහර විට බුදුරජාන් වහන්සේ ආරණ්‍යෙන් බැහැරට ගියා නම් අනිකුත් වැඩිහිටි සාමින් වහන්සේලා තමන්ගේ ගුරු සාමින් වහන්සේලා ඉවත් වුණා නම් සමහර විට අර නවක සාමින් වහන්සේලා ඒ කරපු ඒ අනිකුත් <clears throat> විනය හික්මීම පොඩ්ඩක් පැත්තකින් තියලා තමන්ට බොහොම රිසිසේ කටයුතු කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම ගිහි ඇසුරක් කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම අනිකුත් තීර්ථකයන් ඇසුරු කරන්න එයත් එක්ක එක්තරා අන්දමක ඝන සංගණිකාවක නිරත වෙන්න සතු සාමිචී නිරත වෙන්න එයත් ඇසුරු කරන්න ඉඩ තියෙනවා මොකද දැන් කවුරුත් නැහැ තමන්ව බලා ගන්න කවුරුත් නැහැ තමන්ව හික්මවන්න තමන් ගුරු ස්වාමීන් වහන්සලා කවුරුත් නැහැ බුදුරජාන් වහන්සේත් නැහැ ඒ නිසා කෙනෙක් පෙළඹෙන්න පුළුවන් අර තමන්ට ක්‍රිසිසේ තමන්ට කැමැති පරිද්දෙන් කටයුතු කරන්න ඉතින් එතකොට මේක ඇත්තටම වෙන්න පුළුවන් කාරණාවක්. දැන් අපි දන්නවා අද කාලේ වුණත් මේක ගිහි පැවිදි දෙපක්ෂයටම අදාළයි. අපි සමහර විට අපි හිතමු දැන් දරුවෙක් ගත්තොත් දරුවා ගෙදර දෙමව්පියෝ රැඳී සිටිනකොට එක විදිහකට හැසිරෙනවා. දෙමව්පියෙක් වැඩිහිටියෙක් කවුරුත් නැත්නම් ඉතින් එයාට රිසිසේ එයා ඔහේ කැමති කෙනෙක් ඇසුරු කර කර කැමති විදිහට හැසිරෙමින් සමහර විට රූපවාහිනී නරඹමින් චිත්‍රපටි බලමින් සමහර විට විවිධාකාර වීඩියෝ ගේම්ස් වල නිරත වෙමින් ඒ වගේ අද කාලේ තියෙන විදිහට ඒ දරුවා හික්මිලා තියෙන්නේ අම්මා තාත්තා ඉන්න තාක් පමණයි. හික්මිලා තියෙන්නේ අර ගුරුවරයෙක් යටතේ ඉන්න තාක් පමණයි. වැඩි හිටියෙක් ඉන්නකොට විතරයි එයා හික්මෙන්නේ. ඒ අය ඉවත් වුණාට පස්සේ මෙයාට එහෙම පවත්වන්න තරම් හික්මීමක් සහජයෙන් ආපු හික්මීමක් තමා තුලින්ම පැන නැගිච්ච හික්මීමක් නැහැ. අර වැඩිහිටියෝ දෙමව්පියෝ ගුරුවරු ඉන්න තාක් නම් එයා හික්මිලා කටයුතු කරනවා. ඉතින් මේක සමහර විට අපේ සමාජයට ගත්තත් මේකට අදාළයි කියන්න පුළුවන්. සමහර විට වැඩිහිටියෙක්ින් දැද්දී, නායකයෙක්ින් දැද්දී, පාලකයෙක්ින් දැද්දී යම් යම් පමණක හික්මීමක් තියෙනවා. හැබැයි ඒ අය නැති වුනහම නීති ටික ඔක්කොම කඩාගෙන Tamanට රිසි පරිද්දෙන් වංචනිකව කටයුතු කරනවා. සමහරට සොරකම් වල නිරත වෙනවා. නැත්තම් යම්කිසි අකටයුතු වල අකටයුතු කම් වල නිරත වෙනවා. මොකද නැහැ මේ නීතියක් නැහැ. ඒ නීතිය බලපවත්වන්න පිරිසක් නැහැ. පොලිසියෙන් යොදවලා නැහැ. ඒ වගේ අර විවිධාකාර පැතිවලින් අපේ මිනිස්සු හුඟක් වෙලාවට ඒ අඩලුහුඩුකම් වලින් ප්‍රයෝජනෙ ගන්නවා. හික්මීම අමතක කරනවා. Taman හැසිරිය යුතු ආකාරය, හික්මිච්ච ආකාරය අමතක කළා. අර තියෙන සිදුරෙන් එළියට මේ එළියට ඇවිල්ලා කටයුතු කරන්න පෙළඹෙනවා. ඉතින් ඔන්න ඔය කාරණාව ඇත්තටම විනයට අදාළයි. ඉතින් අපි විනය ගරුක වීම මේ එතකොට අපි නීතියෙන්මද බැඳිලා ඉන්නේ. නැත්තම් අපි අපි දිහා බලාගෙන පොලිසියෙන් ඉඳද්දී එහෙමත් නැත්තම් වැඩිහිටියෙක් ඉඳද්දී ගුරුවරයෙක් ඉඳද්දී ආචාර්යන් වහන්සේ ඉඳද්දී අම්මා තාත්තා ඉඳද්දී එහෙමද අපේ හික්මිය යුත්තේ. එහෙම නැත්තම් අපි තුල එක්තරා අන්දමක ඊට එහා ගිය මුහුකුරා ගිය තත්වයක් පරිණත තත්වයක් කරහා අර වගේ නීති තිබුණත් නැතත් වැඩිහිටියෝ හිටියත් නැතත් දෙමව්පියෝ හිටියත් නැතත් අපිට පුළුවන් අපි තුල පවතින ශික්ෂණය පවත්වා ගන්න. ඉතින් ඔන්න ඒ කාරණාව අපිට මෙතෙන්දී පේන්න තියෙනවා. දැන් මේ මහා කොට්ටිත මහරතන් වහන්සේ කියන්නේ ඇතම් කෙනෙක් ඉන්නවා අර වගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට එහෙමත් නැත්නම් තමන්ගේ වැඩිහිටි ගුරුවර උපාධ්‍යායන් වහන්සේලා වැඩ ඉන්නකොට හොඳින් හික්මිලා වගේ ඉන්නවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේලා ඉවත් වුණාට පස්සේ අර Tamanට රිසිසේ Tamanට කැමති පරිද්දෙන් හැසිරෙනවා. සමහර විට අනිකුත් තීර්ථකින් එක්ක යම් යම් සම්බන්ධතා පවත්වනවා, ගිහි පිරිස් එක්ක සම්බන්ධතා පවත්වනවා, රජුන් මැති ඇමතිවරුන් එක්ක සම්බන්ධතා පවත්වනවා. අනවශ්‍ය ඒබඳු ගිහි සංසර්ගයක නිරත වෙන්න ගිහිල්ලා අන්තිමට Taman තුල තිබුණා නම් යම්කිසි ඉන්ද්‍රිය සංවරයක් ඒකක් නැති වුණා. ඊළඟට ඕන්ට වඩා වැඩි කතාවට යනවා, ඇඟැලුම් කම්වලට යනවා. හැබැයි ඒ හරහා ඔන්න හිතේ ආයෙත් රාගයක්, ද්වේෂයක්, මෝහයක් මතුවෙන්න ගන්නවා. අර තිබිච්ච සමාධිමත් භාවයක් නුවණක් සම්පූර්ණයෙන්ම දැන් පිරිහිලා අන්තිමට ඉතින් දැන් භක්ෂුන් වහන්සේ කෙනෙක්ගේ පැත්තෙන් කියනවා නම් එයා සිවුරු අරින්නත් ඉඩ තියෙනවා. දැන් මේකට උදාහරණයක් දෙනවා උපමාවක් දෙනවා ඇත්තටම මේ මහා කොට්ටිත මහරතන් වහන්සේ කියනවා මේ අස්වැන්න කන්න පෙළඹිච්ච යම්සේ ගොණෙක්ව එයා හැබැයි හොඳට වැරප ටිකකින් බැඳලා ඉන්නේ. හොඳට ලණුවකින් බැඳලා ආරක්ෂා සහිතව අපි හිතමු ගහක බැඳලා ඉන්නේ. හැබැයි මේ ළඟ තියෙනවා මේ හොඳට ශාස්ත්‍රීයකව වැඩිච්ච ගොයමක් මොකක් හරි වෙන මේ ශාස්ත්‍රීයකව වැඩිච්ච මේ පළදාවක් තියෙන තැනක් ළඟ තියෙනවා. හැබැයි දැන් හැබැයි මේ ගොනා හික්මිලා ඉන්නවා. මොකද මේ වරපටකින් බැඳලා ඉන්නේ. ලොකු හොඳ කමයකින් බැඳලා ඉන්නේ. ඉතින් මෙතකොට මේ කොට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා බැරි වෙලාවත් මේ කඹේ නැත්තම් මේ කඹේ ගිලිහුණොත් මේ කඹේ කැඩුනොත් අපිට යම් කිසි සහතිකයක් දෙන්න පුළුවන්ද මේ ගොනා කිසිසේත්ම අර කුඹරට බහින එකක් නැහැ කියලා. එහෙමත් නැත්නම් අනිකුත් ඒ භෝග පළදාවට හානියක් කරන එකක් නැහැ කියලා. කුඹුර විනාශ කරන එකක් නැහැ කියලා අපිට එහෙම සහතිකයක් දෙන්න පුළුවන්ද? ඉතින් එතකොට තමයි අනිකුත් ස්වාමීන් වහන්සේලා උත්තර දෙන්නේ එහෙම සහතිකයක් දෙන්න බෑ ස්වාමීන් වහන්සේ. මොකද අර වරපට තියෙන තාක් ඒ බැඳුම තියෙන තාක් විතරයි ඒ ගොනා හික්මිලා ඉන්නේ. ඒක ගලෝබ ගමන් ඒක බිඳිච්ච ගමන් ආයෙත් අර කුඹරට බහිනවා. ගිහිල්ලා ආයෙත් ඉතින් එයා ඒ කුඹරට යම්සි හානියක් කරන්න ඉඩ තියෙනවා. යම්සි වෙනත් භෝගයක් තියෙනවා නම් ඒ භෝගය විනාශ කරන්න ඉඩ තියෙනවා. මොකද දැන් කිසිම හික්මීමක් නැහැ. අර බැඳලා තියාගන්න වරපටක් නැහැ. ඉතින් ඔන්න වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ අපි තුල තියෙන හික්මීම, අපි තුල තියෙන විනය, සදාචාරය මේ අනිත් අය ඉන්නකොට විතරක් අපි තුල තියෙන සදාචාරයක්ද පොලිසියෙන් ඉන්නකොට විතරක්ද අපි හික්මන්නේ අම්මා තාත්තා ගුරුවරු ආචාර්යයන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේලා ඉන්නකොට විතරක්ද අපි හික්මන්නේ එහෙමත් නැත්නම් ඒ අය කවුරුත් නැතත් අපිට හික්මිලා කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේ කාරණාව පළවෙනි කාරණාව විදිහට කොට්ටිත මහරහතන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඇත්තටම එන්නේ මේ ධ්‍යාන හා සම්බන්ධ කාරණා හතරක්. දැන් අපි මේ වෙනකොට විනය හා සම්බන්ධ කාරණාවක් මතක් කළා. ඒ දෙවෙනි කාරණාව, තුන්වෙනි කාරණාව, හතරවෙනි කාරණාව, පස්වෙනි කාරණාව විදිහට පෙන්වන්නේ මේ සමත භාවනාව හා සම්බන්ධ ධ්‍යාන හා සම්බන්ධ කාරණා හතරක්. ඉතින් එතකොට මේ කොට්ටිත මහරතන් වහන්සේ කියනවා යම්කිසි තැනැත්තෙක් ඉන්නවා. එයා ධ්‍යාන භාවනාවක් වඩලා වඩනවා දැන්. කාමයන්ගෙන් ඉවත් වෙලා නීවරණ ප්‍රහාණය කළා. తాවකාලිකව ඊට පස්සේ දැන් එයාට පුළුවන්කමක් ලැබිලා තිනවා ප්‍රථම ධ්‍යානයේට එළඹිලා වාසය කරන්න. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පටමජ්ජහානං උපසම්පජ්ජ විහෙරති කියලා ඉතින් ওই විදිහට විස්තර කරනවා. එතකොට යාට පුළුවන්කමක් ලැබුණා කාමයන්ගෙන් ඉවත් වෙලා ඒ වගේම නිවරණ වලින් අනිකුත් අකුසල ධර්ම වලින් ඈත් වෙලා හිත විතක්ක ਵਿਚාර සහිතව ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයක් සහිතව ඒ ප්‍රථම ධානයට එළඹ වාසය කරන්න දැන් එයාට හැකියාවක් තියෙනවා. මේ හැකියාව හැබැයි සමහර විට දැන් එයා අදි탁සේරේකට ලක් කරනවා. දැන් මම ප්‍රථම ධානලාභියෙක්. මට දැන් ප්‍රථම ධානය තියෙනවා. අනිත් අයට නම් නැහැ. අනිත් අය තාමත් ඉතින් උත්සාහවන්ත වෙනවා මම එහෙම නෙමෙයි. මට දැන් ප්‍රථම ධානය තියෙනවා. මට දැන් ඕන්ලාවක් ඉන්න පුළුවන්. බද්ධ පරයන්කෙන් ප්‍රථම ධානය ගත කරන්න පුළුවන් කියලා සමහර විට මේ තැනැත්තාගේ හිතේ ඒ තමන් ලැබපු සමාධිය හා සම්බන්ධයෙන් නිකන් මාන්නක්කාර ගතියක් ඒක ඕන්ට වඩා මේ අධිතක්සේරුවකට ලක් කිරීමක් කරන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා. ඒතර ඒ මට්ටමේදී එයා මොකද කරන්නේ? ඉතින් අර දැන් ඉතින් තමන් ගොඩ ගියාය දැන් ඉතින් තමනුත් ධානලාභියෙක්ය කියන මානසිකත්වයෙන් ඒ අනිත් අයව ඇසුරු කරනවා අනිත් අයත් එක්ක කතා කරනවා වෙන වෙන කටයුතු වල නිරත වෙනවා ටික ටික පොඩ පොඩ අර භාවනාවේ දෙන්න තියෙන හැකියාව ඒ කාල පරිච්ඡේදය අඩු වෙනවා අනිත් එක ඒ යාගේ ඇසුරක් පවත්වන්න ගියාම තව තව අනවශ්‍ය අරමුණු හිතට එකතු වෙනවා ඊළඟට අනිත් අය සමහරලාට විවිධාකාර විස බීජ ඔලුවට දානවා. ඉතින් මේ වගේ විවිධ හේතුන් නිසා දැන් පොඩ පොඩ මෙයාගේ මේ සමාධියත් පිරෙනවා, මෙයාගේ විනයත් පිරෙනවා. ඕන්ට වඩා ඇසුරට ගිහිල්ලා මනසේ විතර්කත් බහුල වෙනවා, ප්‍රපංච වලට දැන් යනවා. අර තිබිච්ච හැකියාවන්, තිබිච්ච කුසලතාවයන් සම්පූර්ණයෙන්ම පිරෙහිලා අන්තිමට සමාවට මේ සාමින් වහන්සේ සිවුරු ඇරලා යන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේකටත් උපමාවක් දෙනවා මහා කොට්ටිත මහරතන් වහන්සේ උන්වහන්සේ කියනවා මේ හතරමං හන්දියක හිතන්නලු මුලින් තිබුණා මේ දූවිලි සහිත ගතියක්. හැබැයි දැන් හොඳටම වැස්සා. දැන් ඊයේත් අපි මේ ගත කරන්නේ කලවගොඩ. ඉතින් කලවගොඩ හොඳට වැස්සා. ඒ නිසා දැන් මොකක්වත් දූවිල්ල නැහැ. මොකද හොඳට වැස්සානේ. දැන් තියෙන්නේ සමහරට මඩ වෙලා තියෙන්නේ. ඉතින් කිසිම මේ දූවිල්ලක් නැහැ. හොඳට වැහැලා සමහරලාට වතුර එකතු වෙලා මඩ වෙලා තමයි තියෙන්නේ. දූවිල්ල පේන්නවත් නැහැ. එතකොට මේ කොට්ටිත මහරහතන් වහන්සේ ප්‍රශ්න කරනවා අර හතරමං හන්දියේ නැවතත් කිසිම දවසක දූවිල්ල පහළ වෙන එකක් නැද්ද? එතකොට අනිකුත් ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි එහෙම කියන්න බෑ. දැන් ආයි කාලයක් යනකොට මේක වියලිනවා. ඊට පස්සේ වහින් නැතු කාලයක් එනවා. වහින් නැති කාලෙදි මේක ආයිත් නිකන් වියලි ගතියටපත් වෙනවා. ඊළඟට මිනිස්සු මේක හරහා යනවා, කරත්ත මේක හරහා යනවා, ගොන්නු රෑන් මේ හරහා යනවා, අස්සයෝ ඇත්තු මේ හරහා යනවා. දැන් මෙහෙම ටික ටික ටික ටික ඒ හතරවන් හන්දිය නැවත පරිහරණයටපත් වෙලා වියලි ගතියටපත් වෙලා අන්තිමට නැවතත් මෙතන මේ දූවිලි පැන නගිනවා. දූවිලි එන්න පටන් ගන්නවා. ඒතර මෙන්න මේ தත්ත්වය මේ අවස්ථාවේදී කොට්ටිද මහරහතන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒ කියන්නේ මේ ප්‍රථම ධානය ලැබුණා කියලා අපිට ස්ථිරසාර වශයෙන් කියන්න බෑ මේ යටපත් කරපු නීවරණ ආයි පහළ වෙන එකක් නැහැ කියලා. අර කෙලෙස් රජස් නැවත උපදින එකක් නැහැ කියලා අපිට සහතිකයක් දෙන්න බෑ. ඉතින් අපි ඒ ධානය දිගට වැඩුවේ නැත්නම් ඒක හොඳට යෙදিলা වාසය කරේ නැත්නම් ඒ ධානයෙන් අපි විපස්සනාවකට පෙළඹුණේ නැත්නම් ඒ නිසා ධානයක් නිසා කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. ධානයක් නිසා වෙන්නේ අර නීවරණ පහ යටපත් වීමක්. විශේෂයෙන්ම විතක්කය හරහා තීන මිද්ද යටපත් වීමක්, ਵਿਚාරය හරහා ඊළඟට විචිකිච්ඡා නීවරණ යටපත් වීමක්, ප්‍රීතිය හරහා ව්‍යාපාද නීවරණ යටපත් වීමක්, සුඛය සැපය හරහා හිතේ පහළ වෙන්න පුළුවන් උද්දච්ච කුච්චය යටපත් වීමක් ඊළඟට ඒකාග්‍රතාවය හරහා කාමච්ඡන්දය යටපත් වීමක්. ତර මේ ශක්තිමත් වෙලා තියෙන්න ඕනේ මේ කාරණා ටික නිවරණ වල බලපෑම සිද්ධ නොවෙන්න නම්. හැබැයි යම් වෙලාවක මේවා ටික ටික ආයෙත් දුර්වල වෙන්න දුර්වල වෙන්න. ඒ කියන්නේ මේ සමාධි ලක්ෂණ, සමාධි අංග දුර්වල වෙන්න දුර්වල වෙන්න ඒ තුල නොයදී ඉන්න නොයදී ඉන්න ආයෙත් ඉතින් මේ නිවරණ හිතට එන්න ගන්නවා. ආයෙත් හිත කියවන්න පටන් ගන්නවා. හිතේ විතර්ක බහුල වෙනවා ප්‍රපංච වලට යනවා. ඉතින් ඒ නිසා ඔය ප්‍රශ්නේ ආයෙත් ඇති වෙනවා. අර තිබුණ தත්ත්වෙටම ආයෙත්පත් වෙනවා ආයෙත් පිරෙනවා. ඉතින් ඒ නිසා වෙන්න පුළුවන්. අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ධානය ලැබුණා කියලා ප්‍රථම ධානය ලැබුණා කියලා අපිට සහතිකයක් දෙන්න බෑ ආයෙත් මගේ හිතේ රාගය පහළ වෙන එකක් නැහැ ද්වේෂයක් පහළ වෙන එකක් නැහැ මේ එහෙම කියලා කිසිම කෙලෙස් පහළ වෙන එකක් නැහැ නීවරණ පහළ වෙන එකක් නැහැ කියලා කිසිම සහතිකයක් නිකුත් කරන්න බෑ. ඒතර මේ දෙවැනි අවස්ථාව දැන් මේ මහා කොට්ටිත මහරතන් වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කියලා දෙන්නේ තුන්වෙනි අවස්ථාව විදිහට මේ දෙවන ධ්‍යානය සම්බන්ධයෙන්. දැන් කෙනෙක් අපි ඇත්තටම මොග්ගල්ලාන සංයුත්තේ මේ කාරණා ටික මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන්නේ. කෙනෙක් තේරුම් ගත්තොත් මේ ප්‍රථම ධ්‍යානයට වඩා ප්‍රණීතයි ဒုတိ ය ධ්‍යානය. මේ අරමුණකට නැවත නැවත හිත නංවමින් ඒක ਵਿਚාරයකට ලක් කරමින් විමසමින් ඒකම අතගාමින් ඉන්නවා කියන එක හරි වෙහෙසක්. ඒක නීවරණ වලට කිට්ටුයි. බැරිද මට එකපාර අරමුණකට හිත දැම්මා. දැම්මම තමයි ඊට පස්සේ අරමුණේම හොඳට තහවුරු වෙලා ස්ථාවරව රැඳී සිටීමක් කරන්න පුළුවන්ද? නැවත නැවත මේකට අරමුණට හිත නංවනවා කියන එක නවත්තලා විතක්කය අතහැරලා ਵਿਚාරයත් නවත්තලා හොඳට හිත ඒකාග්‍ර කරගෙනම ඒ අරමුණේ ඒකාත්මීයව ඉන්න පුළුවන්ද? දැන් එයා පෙළඹෙනවා ဒုတိ ය ධානයක් වඩන්න. විතක්ක ਵਿਚාර අතහැරලා දාලා විතක්ක ਵਿਚාරාණං උපසමා අජ්ජත්තං සම්පසාදනං චේතෝ ඒකෝදි භාවං ဒ ුතිය ඥානං උපසම්බද්ධ විහෙරති ඔය විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර අතහැරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒ ුතිය ඥානයකට එළඹ වාසය කිරීමක්. දැන් එතකොට මෙහෙම ඉන්න අවස්ථාවේදීත් ඒ ස්වාමීන් වහන්සේගේ හිතෙත් අර කලින් කිව්වා වගේම හිතේ ඇති වෙන්න පුළුවන් එක්තරා අන්දමක මාන්නාධික ගතියක්. සමහර විට තමන් ဒုတိ ය ධානලාභියෙක් කියන මානසිකත්වයේ උන්වහන්සේට එන්න පුළුවන්. ඒ යෝගාවචරයට එන්න පුළුවන්. සමහර විට ප්‍රථම ධානලාභීන් දැන් ඉතින් එයා එච්චර සලකන්නේ භාවනාවට උත්සාහවන්ත වෙන අනිත් අය එච්චර සලකන්නේ මොකද තමන් ඊට වඩා දැන් ලොකු තත්වයකටපත් වෙලා කියන මානසිකත්වයේ තමයි ඉන්නේ. ဒုတိ ය ධානලාභියෙක් වෙලා තමයි යා කටයුතු කරන්නේ. ඒ නිසා දැන් සමහර විට මේ මානක්කාර ගතිය නිසා අනිත්‍යයට උපදෙස් දෙන්න, අනිත්‍යයට කතා කරන්න, අනිත්‍යයත් එක්ක සතුටු සාමීචියේ දෙන්න පෙළමෙන්න ඉඩ තියෙනවා. දැන් ඉතින් මේ කොට්ටිත මහරතන් වහන්සේ කියනවා දැන් එයා පොඩ පොඩ නැවතත් අර ගිහි අසුරකටපත් වුනොත් ඊළඟට රජවරු, සිටුවරු, මැතිවරු, ඇමතිවරු ඉතින් මේ කට්ටිය දැන් අසුරු කරනවා. ඊළඟට තව තව ගිහි අසුරකට යනවා, තීර්ථක අසුරකට යනවා. මෙහෙම ගියාට පස්සේ දැන් තමන්ගේ භවනාවට තියෙන කාලයත් අවසන් වෙනවා ඊළඟට අඩු වෙනවා ඊළඟට අර ඇසුරකට ගියාට පස්සේ ඒ අයත් විවිධාකාර මත මති විස බීජ ඔලුවට දානවා ඒවත් දැන් විතර්ක බහුල වෙනවා සමහර විට ඔය අතරේ අනවශ්‍ය සම්බන්ධතා ගොඩ නැගෙනවා ඉතින් භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට නම් සමහර විට සම්පූර්ණයෙන්ම පිරිහිලා සමහරට සිවුරු ඇරලා යන තත්වයටත් පත් වෙනවා ඉතින් කොට්ටිත මහරහතන් වහන්සේ මෙන්න මේ අවස්ථාවත් ඊළඟට කියලා දෙනවා ඉතින් ඒකට දෙන උපමාව තමයි එක්තරා අන්දමක මේ එක තැනක මේ සිප්පි කටු එහෙම තියෙන වැලි තලාවක් එහෙම තියෙන අවස්ථාවක්. ඒ කියන්නේ එකතු වෙච්ච සිප්පි කටු ඊළඟට බෙල්ලෝ විවිධ වැලි જાති එහෙම එකතු වෙච්ච තැනක් තියෙනවා. හැබැයි මේ මහා වර්ෂාවක් වැස්සට පස්සේ දැන් මේ ටික එකක්වත් පේන්නේ නැහැ. මොකද වතුර පිරලානේ තියෙන්නේ. මේ වතුර පිරිච්ච නිසා ඒ වැලි තලාවේ තිබිච්ච ඒ සිප්පි කටු, ඒ අනිකුත් බෙල්ලන් විවිධාකාර ගල් කැට ඒවා එකක්වත් දැන් පේන්නේ නැහැ. මොකද ඔක්කොම නිකන් වතුරට යට වුණා. වතුරට යට වුණාට පස්සේ දැන් ඉතින් එකක්වත් මේ මතු වෙලා නැහැ. ඔක්කොම නිකන් සැඟවිලා තියෙන්නේ. ඉතින් එතකොට මහා කොට්ටිත මහරතන් වහන්සේ අහනවා එතකොට මේ මෙතනින් අපිට අදහස් කරන්න පුළුවන්ද කවමදාවත් නැවතත් අර සිප්පි කටු, ඒ සිප්පි බෙල්ලෝ නැත්නම් ඒ සක් සක් බෙල්ලෝ මේ වෙනත් වැලි කැට මේ එකක්වත් නැවත මතුවෙන එකක් නැහැ සදාකාලිකව කියලා අපිට එහෙම ස්ථිරව මේ දෙන්න පුළුවන්ද මේ මොකක් හරි සාහිතකයක්. ඉතින් එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි එහෙම සාහිතකයක් දෙන්න බෑ. දැන් මේ එකතු වෙච්ච වතුර ටික මිනිස්සු පානය කරන්න ඉඩ තියෙනවා. මොකද හොඳ පිරිසිදු වතුර ටිකක්. ඒ ටික මිනිස්සු පානය කරන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි ඊළඟට තව මිනිස්සු ඕකෙන් වතුර අරගෙන යන්න ඉඩ තියෙනවා. කැලේ ඉන්න සත්තු ඇවිල්ලා වතුර ටික පානය කරන්න ඉඩ තියෙනවා. ඉතින් ওই විදිහට මේ විවිධාකාර காரணා නිසා නැවත නැවත පොඩ පොඩ මේ වතුර ටික අඩු වෙනවා. සමහර විට ඉතින් ඊළඟට ඉඩෝරයකදී මේ වතුර ටික වාෂ්ප වෙලක් යනවා. ඉතින් මේ විවිධ காரணා නිසා දැන් මොකද වෙන්නේ? අර වතුර ටික දැන් හිඳෙන්න ගන්නවා. වතුර ටික සම්පූර්ණයෙන් ඉවත් වෙනවා. වතුර ටික සම්පූර්ණයෙන් ඉවත් වුණාට පස්සේ දැන් ආයෙත් අර සිප්පි කටු ටික මතුවෙනවා. ආයෙත් අර සිප්පි බෙල්ලෝ මතුවෙනවා. ඒ වැලි කැට, අනිකුත් ඒ ගල් කැට ඔක්කොම දැන් ආයෙත් පේන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඒ වගේ කියනවා මෙන්න මේ ဒုတိ ය ධානය හා සම්බන්ධයෙන්ුත් යම්ස කෙනෙක් ඒ මුල් අවස්ථාවේදී ඒ කෙලෙස් නැතුව විතක්ක ਵਿਚාර රහිතව කටයුතු කරාට මොකද ඒක පිරිහෙන්න පටන් ගත්තට පස්සේ ආයෙත් ඉතින් අර ඔක්කොම ප්‍රශ්න ටික මතුවෙලා ආයෙත් අර පරණ තත්ත්වෙටමපත් වෙන්න පුළුවන්. ඉතින් එන්නෝය තියෙන එක්තරා අන්දමක අවදානම මේ කොට්ටිත මහරතන් වහන්සේ කියලා දෙනවා අර ස්වාමින් වහන්සේලාට. ඊට හතරවෙනි අවස්ථාව ඊළඟට පෙන්නනවා ඒ තමයි ත්‍ෘති අධ්‍යානෙ. එතකොට යා විතක්ක ਵਿਚාරත් අතහැරියා දැන් ප්‍රීතියත් අතහැරලා සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධානයකට සමවදින්න පටන් ගන්නවා. ඉතින් ඒක හරිම සූක්ෂමයි. ඒ සූක්ෂම තෙවන ධානයකට සමවැදී වාසය කරනවා. ඉතින් ඒ වෙලාවේදී උත්සාහවන්ත වෙනවා දැන් එයා තුන්වෙනි ධානයට එළඹ වාසය කරන්න. ඒ එහෙම එළඹ වාසය කරද්දී දැන් ඉතින් එයාට ටික ටික ඒකේ යම් පමණක පරිණත බවක් ඇති වෙලා දැන් ඔන්න තුන්වෙනි ධානයට පහසුවෙන් සමවදින්න පුළුවන්. දැන් ටික ටික ඒකේ යම් කුසලතාවයක් ගොඩනගෙනවා. දැන් මෙහෙම කුසලතාවයක් ගොඩනගුණාට පස්සේ දැන් එයාට හිතෙනවා අර මානසිකත්වයට එන්න පුළුවන්. දැන් ඉතින් මම ත්‍ෘතිය ධානලාභියෙක් කියන මානසිකත්වයට එන්න පුළුවන්. ඇවිල්ලා දැන් ටික ටික දැන් ඒවා ඉතින් මග හැරිලා එතනින් විපස්සනාවක් වඩන්නත් සමහරට පෙළඹෙන එකක් නැහැ. මොකද අර මේකෙන් ඇතිවෙච්ච මාන්නාධික ගතිය නිසා සමහර විට දැන් මේවා අතහැරලා දාලා දැන් කෙනෙක් පෙළඹෙන්න පුළුවන් අනිත් අයත් එක්ක සතුරු සාමිචියේ දෙමින් තමන්ගේ උජාරුව ප්‍රකාශ කරමින් හැකියාව ප්‍රකාශ කරමින් ඒ වගේ කැපිපෙනෙමින් කටයුතු කරන්න ඉඩ තියෙනවා. දැන් ඉතින් අර තීර්ථකයන් ඇසුරු කරන්න අන්‍ය ආගමිකයන් ඇසුරු කරන්න රජවරු සිටවරු මැතිවරු ඇමතිවරු ඇසුරු කරන්න අනිකුත් ගිහි සංසර්ගයට යන්න ඉඩ තියෙනවා. ඒ හරහා අර කරන්න භවනාවක් කරන්න තිබිච්ච අවස්ථාවත් පොඩ පොඩ ඇහිරෙනවා. ඊළඟට අර අරයත් එක්ක කතා කිරීම නිසා හිතේ තව තව විතර්ක පහළ වෙනවා. සැක සංකා පහළ වෙනවා. ඉතින් මේ වගේ හේතු නිසා දැන් ටික ටික පිරිහි පිරිහි ගිහිල්ලා අන්තිමට භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් සමහර විට සිවුරු ඇරලා යන්නත් පුළුවන් මට්ටමටපත් වෙන්න පුළුවන්. දැන් මේකටත් එක්තරා අන්දමක උපමාවක් මේ කොට්ටිත මහරතන් වහන්සේ දෙනවා. උන්වහන්සේ කියනවා මේ හොඳට ප්‍රණීත භෝජන වළඳන කෙනෙක් ප්‍රණීත භෝජන අනුභව කරන කෙනෙක්. එයාට මේ කලින් කලින් දවසේ ඉතිරි වෙච්ච ආහාර එහෙම දුන්නොත් එයා අනුභව කරයිද? ඉතින් අපිට අපි දන්නවා. ඉතින් හොඳට අද දවසේ උයපු පිහපු හොඳ ප්‍රණීත භෝජනයක් තියෙනකොට ඉතින් අනිත් එක මෙයාට දැන් ඒවා තියෙනවා. ඒවා මේ වෙනකොටත් අපි හිතමු අනුභව කරා වැළඳුවා. ඉතින් ඒ නිසා යාට දැන් උවමනාවක් නෑ අර ගිය ඊයේ ඉතිරි වෙච්ච ආහාර අනුභව කරන්න තරම්. ඒවා සමහරට පිරුණු වෙලා තියෙන ඒවෙන් සමහර විට පුංචි දුගදක් උනක් හමන්න පුළුවන්. ඒ වගේ ඒ ප්‍රනීත භෝජනයක් මේ වෙනකොටත් වළඳපු මිනිස්සයාට ඒ ඊයේ ඊයේ ඉතිරි වෙච්ච ආහාර වළඳන්න අනුභව කරන්න ප්‍රියතාවයක් නැහැ. මොකද එයාට මේ වෙනකොට හොඳ ආහාරයක් වළඳලා තියෙන්නේ. අලුත්ම මේ ආහාරයක් ලැබුණා. ඒක තමයි වැළඳුවේ. ඒක තමයි අනුභව කළේ. පරණ ආහාරය නිසා කිසි උමනාවක් නැහැ. දැන් එතකොට මේ කොට්ටිත මහරතන් වහන්සේ අහනවා බැරි වෙලාවත් ඊළඟ දවසකදී කවදා හරි මේ එයාට ආහාර නොලැබී තිබුණොත් අද දවසේ ආහාර ලැබුණේ නැහැ. හැබැයි ඊයේ ඉතිරි වෙච්ච ඒවා නම් තියෙනවා. දැන් හැබැයි හොඳටම දැන් ටික ටික බඩගිනි වේගනක් එනවා. දැන් කායික දුර්වලතාවයක් පැන නගිනවා. අර කයේ තිබිච්ච ප්‍රනීත් මේ අපි කියමු ප්‍රාණවත් භාවය අඩු වෙගෙන එනවා. මොකද ආහාර නැහැ. හැබැයි ඊයේ ඉතිරි වෙච්ච ආහාර නම් තියෙනවා. එයාට එහෙමනම් පෙළඹීමක් ඇති වෙන්නේ නැද්ද ඒ ඊයේ ඉතිරි වෙච්ච ආහාර ටික වළඳන්න අනුභව කරන්න පෙළඹීමක් ඇති වෙනවා මොකද දැන් අද ආහාර ලැබිලා නැහැ ඊයේ ඉතිරි වෙච්ච ආහාර ටිකක් නම් තියෙනවා දංකුඩ ටිකක් නම් තියෙනවා සමහර විට දැන් ඉතින් ඊයේ ඉතිරි වෙච්ච එක දැන් එයා අනුභව කරනවා මොකද අද ඒවා ලැබුණ නැති නිසා ඉතින් මෙන්න මේ උපමාව දෙනවා කොට්ටිත මහරතන් වහන්සේ මේ තුන්වෙනි ධ්‍යානය සම්බන්ධයෙන් දැන් සමහර විට ඊටාම ප්‍රණීත ඊටාම සුවපත් මානසික තත්ත්වයක් තියෙනවා මේ තුන්වෙනි ධ්‍යානයකුත් ලැබුණා කියන මානසිකත්වයේ තියෙනවා. හැබැයි ඒකෙන් පිරිහුණාට පස්සේ ආයෙත් ඉතින් අර පරණ පැත්තටම යටෙනවා. ආයෙත් ඉතින් පරණ කෙලස් ටික මතුවෙන්න ගන්නවා. පරණ ආකල්ප ටික මතුවෙන්න ගන්නවා. ආයෙත් මේ තැනත්තා පිරිහෙනවා. පිරිහිලා අන්තිමට ගිහි තත්ත්වයට උනත්පත් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් පිරිහිලා යන්න පුළුවන්. භාවනාව සම්පූර්ණයෙන්ම අඩපණ වෙන්න පුළුවන්. ඊළඟ පස්වෙනුව ඉදිරිපත් කරන්නේ සතරවෙනි ධ්‍යානය සම්බන්ධයෙන්. කෙනෙක් විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ කියන ඒ හතරම අතහැරලා දාලා ඊට වඩා ගැඹුරු උපේක්ෂාවක් සහිත එකඟතාවයක් සහිත හතරවෙනි ධ්‍යානයේට එළඹ වාසය කරනවා. ඉතින් ඒකේ විශේෂත්වය තමයි හොඳට සතිමත් භාවයක් තීව්‍රව තේනවා. සමාධිමත් භාවයක් ඊටාම තීව්‍රව තේනවා. හිතේ හොඳ උපේක්ෂාවක් දැන් තීව්‍රව තියෙනවා. ඒ නිසාම යාට සමහර විට දැන් රාගයක් එන්නෙම නැති තරම්, ද්වේෂයක් එන්නෙම නැති තරම්. මොකද හිතේ බලපවත්වන සමාධියේ ප්‍රබලත්වය ඊටාම ශ්‍රේෂ්ඨයි කියන්න පුළුවන්. රාගයක් ඉතින් පලාතකට නෑ, ද්වේෂයක් පලාතකට නෑ. දවස් ගාණක් යනකම් ඉතින් රාගයකින්, ද්වේෂයකින් තොරව වාසය කරන්න තරම් තර මේ සමාධියෙන් එන බලපෑම හිතට ලොකු අපි කියමු ආරක්ෂාවක් සපයනවා. ඒතර කෙලෙස් රහිතව වාසය කරන්න පුළුවන්. දැන් මේ කියන්නේ ධානයට සමවැදිච්ච අවස්ථාවේදීම නෙමෙයි. ධානයෙන් ඉවත් වෙලා වාසය කරන යම් කාල පරිච්ඡේදයක් කිසිම ක්ලේශයකින් තොරව ඉන්න පුළුවන් තරමට මේ ධානයේ බලපෑම කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා සමාධිවල තියෙන එක්තරා ආනිසංශයක් කියන්නත් පුළුවන් ඉතින්. මොකද මේ සමාධියේ නැතත් ඒක හොඳට ප්‍රබලව දියුණු කරපු නිසා සෑහෙන දුරට කෙලස් යටපත් කරනවා. ඉතින් ඒක යටපත් වෙලාම දවස් ගාණක් වුණත් තියෙන ඉඩ තියෙනවා. සමහරට ඒ සමහර විට ඒ තැනත්තා ඉතින් උපකල්පනය කරන්නත් පුළුවන්. දැන් මම මාර්ගඵල ලැබලා තියෙන්නේ. දැන් ඉතින් මට බය වෙන්න දෙයක් නැහැ. ආයි මට මුකුත් ප්‍රශ්නයක් නැති වෙන්නේ නැහැ. ඒතර සමහරවිට තමන් සම්බන්ධයෙන් අදි탁සේරුවක් කරගන්නත් ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් අදිමානයක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. මම දැන් මාර්ගඵල ලාභියෙක් කියලා ගැනීමම අදිමානයක් කියලා කියන්න පුළුවන්. ඇත්ත වශයෙන් එහෙම දෙයක් නැහැ. නමුත් තමන්ව අදි තක්සේරුවකට ලක් කළා උපකල්පනය කළා දැන් ඉතින් මගේ ඔක්කොම වැඩ ටික හරි කියලා. දැන් නිවන් දැකලා ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මට දැන් ඕන විදිහට හැසිරෙන්න පුළුවන් කියලා සමහරට කෙනෙක් හිතන්න පෙළඹෙන්න පුළුවන්. ඉතින් මේ මට්ටමේදීත් යම්ස කෙනෙක් ඒ බඳු කටයුත්තක ඒ විදිහට හැසිරෙනවා නම් එයා ඊළඟට පෙළඹෙනවා දැන් ඉතින් මට ප්‍රශ්නයක් නෑ දැන් මං හතරවෙනි ධ්‍යානෙත් ලැබලා තිනවා ඒ නිසාම මට කිසිම කෙලෙසයක් ආවෙත් නැහැ මෑත කාලේ. මතක ඇති කාලයක රාගයක් හිතේ ඇති වුන්නේ නැහැ, ද්වේෂයක් හිතේ ඇති වුන්නේ නැහැ. හිත බොහෝම උපේක්ෂාවෙම තියෙනවා, හරිම පරිණත බවක තියෙනවා, සතිමත් බවත් හොඳට තියෙනවා. එහෙම හිතලා දැන් එයා පෙළඹෙන්න පුළුවන් අනිත් අයව ඇසුරු කර කර ප්‍රමාද වෙවි, අජවරු, සිටවරු, මැතිවරු, ඇමතිවරු ඇසුරු කර කර ඒ කටයුතු වලට සම්බන්ධ වෙවි. නැත්තම් අන්‍ය තීර්ථකෙන්, අන්‍ය ලබ්ධකෙන් ඇසුරු කර කර ඒගොල්ලොත් එක්කත් සතුටු සාමිචි කටයුතු වල කතාවල නිරත වෙවි ඉන්න ඉඩ තියෙනවා. එහෙම ඉන්නකොට අර කලින් වගේම යාගේ ඔළුවට විවිධාකාර අදහස් පහළ වෙනවා, සිතුවිලි පහළ වෙනවා, විතර්ක ඇති වෙනවා, සැක සංකා පහළ වෙනවා. සමහරට සීලේනුත් පිරිහෙනවා. ඉතින් මේ හේතු නිසා දැන් ඔන්න පොඩ පොඩ පිරිහෙන්න පටන් ගන්නවා. පිරිහිලා අන්තිමට සිවුරු ඇරලා යන තත්ත්වයට උනත්පත් වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාවත් කොට්ටිද මහරතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. එතෙන්දිත් ලස්සන උපමාවක් ඉදිරිපත් කරනවා. ඉතින් එතෙන්දී ඉදිරිපත් කරන උපමාව තමයි මේ කඳු වලල්ලකින් යට මේ ආවරණය වෙච්ච නැත්නම් කඳු වලල්ලකින් වට වෙච්ච දිය විලක් තියෙනවා. දැන් අපි හිතමු මේ විලක් තියෙන විලේ හතර වටේම කඳු පන්තියක් තියෙනවා. ඒ නිසා මේ විලට යම්කිසි ආරක්ෂාවක් සැපෙනවා මේ කඳු පන්තියෙන්. ඒ උතුරු දිශාවෙන් ඡණ්ඩ මාරුතයක් හැමුවට බයක් වෙන දෙයක් නැහැ. මොකද කන්දේ වැදිලා නතර වෙනවා. මේ දිය විලේ කිසිම රැල්ලක්වත් පැන නගින්නේ අනිත් දිශාවකින් හුලං හැමුවත් ඒත් ප්‍රශ්නයක් නැහැ. මොකද හුලඟ වදින්නේ මේ විලට. විලේ මතුපිට පෘෂ්ඨයට. මොකද කඳුපන්තියෙන් ඒ රැකවරණයක් සපයනවා. දැන් එතකොට මේ කොට්ටිත මහරතන් වහන්සේ අහනවා මේකෙන් අදහස් වෙනවද කිසිම දවසක මේ විලේ කිසිම දවසක රැලි පාරක්වත් කිසිම රැල්ලක් පැන නොනගීවි කවදාවත් පැන නගින එකක් නැහැ කියලා මෙහෙම අපිට සාහිතකයක් දෙන්න පුළුවන්ද? නමුත් එහෙම කියන්න බෑ කියලා අර ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා. මේ කඳුපන්තේ තිබුණාට මොකද හටගන්න පුළුවන් ඊටාම ප්‍රබල අන්දමේ වැහි කුණාටුවක්. වැහි කුණාටුවක් මේ කතා කරන්නේ. නිකන්ම හුළඟක් නෙමෙයි වැහි කුණාටුවක් හට ගන්න පුළුවන්. ඒ වැස්සත් එක්ක නිකන් කුණාටු තත්වයක් ඇති වෙලා මේ අපි ඔය කියන්නේ ටෝනෑඩෝ කියලා එහෙම. ඉතින් ඔන්න ඔයගේ වැහි කුණාටු තත්වයක් එහෙම ඇති වුණොත් දැන් ඉතින් මේ විලට කිසිම රැකවරණයක් නැහැ. පුදුමාකාර විදිහට මේ විලෙත් දැන් විවිධාකාර රැලි හට නගිනවා සම්පූර්ණයෙන් බොරදියක් බවට පත් වෙනවා. අර තිබිච්ච සාමකාමී ගතිය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ උපමාව තමයි මහා කොට්ටිත මහරතන් වහන්සේ දෙන්නේ මෙන්න මේ සතරවන ධ්‍යානය සහිතව කෙනෙක් හිටියත් එයා වුණත් පිරෙහෙන්න පුළුවන් කියන කාරණාව පෙන්වනවා. ඒතර අපි මේ දීලා තියෙන උපමා දිහා බැලුවමත් අර එන්න එන්න ටිකක් අර ප්‍රබලත්වයකට පත්වෙච්ච ගතියක් පේන්න තියෙනවා. දැන් මේ හතරවෙනි ධ්‍යානෙදි දෙන උපමාව අර ප්‍රබල ආරක්ෂාව සහිතව මුලින් ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ විල පවතින. නමුත් ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ඒත් අවස්ථාවක් තියෙනවා. යම්සි වැහි කුණාටුවක් ඇවිල්ලා මේ විල කලබන්න පුළුවන්. නැවතත් බොර දියක් බවට පත් කරන්න පුළුවන්. ඒ අවදානම තාමත් තියෙනවා. ඊට පස්සේ තමයි ඇත්තටම අපි එදා පටන් ගත්ත එදා අපි ඉදිරිපත් කරපු මේ අනිමිත් සමාධි தත්ත්වය දැන් විස්තර කරන්නේ 6 වෙනි කාරණාව විදිහට. මෙතෙක් අපි කතා කළේ පළවෙනි කාරණාව විදිහට විනය අපි තුල තියෙන ඕන ශික්ෂණය සම්බන්ධයෙන් ඊළඟට කතා කරපු අවස්ථා හතරම සමත භාවනාව සම්බන්ධයෙන්. සමත භාවනාවේදී අපි ලැබපු ප්‍රතිඵලයක් අපි නොසලකිල්ලෙන් පරිහරණය කරොත් අදි탁සේරුට ලක් කරොත් මතුවෙන්න පුළුවන් ප්‍රශ්නය ගැන තමයි දැන් අපි කතා කළේ. අවසාන අවස්ථාව වශයෙන් පෙන්වන්නේ විපස්සනාවෙන් ලැබපු ප්‍රතිඵලයක්. යම්ස කෙනෙක් විපස්සනාවක් වැඩුවා, සතිපට්ඨානයක් වැඩුවා. ඒ සතිපට්ඨානයක් හොඳට වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් එයාට එයාගේ හිත අනිශ්චිතව පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. උපාදාන රහිතව පවත්වා ගැනීම හැකියාවක් තියෙනවා. ඒක තව තව දියුණු කළා. දැන් හිත නිමිති ගන්නෙම නැහැ. හිත යම් කාලයක් නිමිති නොගෙන වාසය කරන්න පෙළඹෙනවා. රූප දැක්කට දැකපු දේ ඔස්සේ නිමිති ගනිමින් අනු ව්‍යංජන බලමින් කල්පනා කරමින් එතන හිත පවත්වන්න හසුරවන්න හිත පෙළඹෙන්නේ හිත එයාගේ පාඩුවේ ඉන්නවා. සද්ද ඇහුණට සද්ද වලින් නිමිති ගන්න නැහැ. කවුද කතා කළේ කවුද ගීතේ ගායනා කළේ කික හිත හිතා කල්පනා කර කර පොත් ලියලිය යන්නේ නැහැ හිත ඉන්න ඔයාගේ පාඩුවේ ගන්ධ සුවඳ රස ස්පර්ශ ඒහා සම්බන්ධනුත් එහෙමයි හිතට සිතුවිලිත් ඇවිල්ලා ගියාට ඒකෙන් ලොකු කැළඹීමක් හිතේ නැහැ ලොකුට නිමිති ගන්න නැහැ හිත තුළ ඒ අනිමිත්ත తত্ত্বය දැන් යම් තාක් දුරකට රැකිලා තිනවා ඊට අමතරව එයා ඉඳගෙන එහෙම භාවනා කළොත් සමහරට අනිමිත්ත සමාධියත් දැන් එයා තුළ දියුණු වෙලා තිනවා යම් තාක් දුරකට මේ සම්පූර්ණයෙන්ම දිනු වෙච්ච මට්ටම නෙමෙයි මේ දැන් යම්තා කනිමිත සමාධියේ ස්පර්ශයක් රසයක් එයා භුක්ති විඳලා තියෙනවා. දැන් මේ මට්ටමේදී අර පරණ ප්‍රශ්නේ මෙයාටත් ඇති වෙන්න පුළුවන්. මොකද්ද පරණ ප්‍රශ්නය? දැන් එයා තමාව සමායට අධිතක්සේරු කරගන්න පුළුවන්. දැන් මම මේ විපස්සනාවකුත් වැඩුවා සමතයක් විතරක් නෙමෙයි නැත්තම් සමතයට වඩා වැදගත් විපස්සනාවක් මම මේ වැඩුවේ. ඒක නිසා දැන් නිමිති නොගන්නා තත්වයකටත් මගේ හිතපත් වෙලා තිනවා. දැන් නම් ඉතින් කිසිසේත්ම බය වෙන්න දෙයක් නැහැ. කියලා දැන් අනිත් ඇත් එක්ක ඇඟැලුම්කම් පවත්වමින් කතා බහ කරමින් ඕන්ට වඩා සම්බන්ධතා පවත්වමින් රජවරු සිටිවරු තීර්ථක ශා วกීන් එක්ක මේ විදිහට කටයුතු කරන්න පෙළඹිලා අන්තිමට ඉතින් හිතේ ආයෙත් රාගය හට ගන්නවා ආයෙත් හිත නිමිති ගන්න පටන් ගන්නවා ආයෙත් හිතේ විතර්ක බහුල වෙනවා ආයෙත් හිත ප්‍රපංච කරන්න පෙළඹෙනවා අන්තිමට පිරිහෙනවා අන්තිමට සමහරට භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් සිවුරු ඇරලා උපැවිදි බවට පත් වෙනවා මේකටත් ලස්සන උපමාවක් මේ කොට්ටිත මහරතන් වහන්සේ දෙනවා. උන්වහන්සේ කියනවා මේ වනාන්තරයක් හරහා යනවලු එක්තරා සිවුරංග සේනාවක්. අපි දන්නවා ඉතින් ඒ කාලේ රජ රජ කෙනෙක්ට මේ සිවුරංග සේනාවක් ඉඳලා තියෙනවා. ඇත් සේනාවක්, අස් සේනාවක්, පාබල සේනාවක්, අත සේනාවක්. ඉතින් ওই විදිහට මේ විවිධ පිරිස් එක්ක තමයි මේ රජතුමා වෙනත් අපිටම වෙනත් නගරයකට වෙනත් රටකට යන අතරේ රෑබෝ වුණා රෑබෝ වුණා හින්දා නතර වුණේ මේ මහ වනාන්තරයක. දැන් මහ වනාන්තරයක එක පාටම දැන් මේ ලොකු පිරිසක් පැමිණියාට පස්සේ රාත්‍රී කාලෙදී ඉතින් මේ පිරිස කතා බහ කරනවා යම් යම් සකස් කිරීම කරනවා සමහරට ගිනි මැලයක් හදනවා. ඉතින් මේ වගේ මේ විවිධ කතා මෙතන ඉතින් ඇත්තු ඉන්නවා, ආස්සයෝ ඉන්නවා, අනෙකුත් පාබල සෙනග ඉන්නවා, යුද බටයෝ ඉන්නවා, මැතිවරු ඇමතිවරු ඉන්න. නැත්නම් මේගොල්ලන්ගේ ලොකු කතාවක් යනවා. ഘോഷාවක් තියෙනවා යම් පමණකට. ඉතින් එතකොට මේ ඒ අයගේ ഘോഷාව නිසා අර සාමාන්‍යයෙන් රාත්‍රී කාලයක වනාන්තරයකින් නිකුත් වෙන ඒ රැහැයියන්ගේ හඬ, සීරුන්ගේ හඬ ඒක ඇහෙන්නේ නැහැ අද ඒක ඇහෙන්නේ මොකද මේ ඊට වඩා ഘോഷාකාරී තත්ත්වයක් අර මනුෂ්‍ය වාසය නිසා දැන් පහළ වෙලා තියෙනවා. දැන් කොට්ටිත මහරතන් වහන්සේ අහනවා මේකෙන් අදහස් වෙනවද ආයේ කවමදාකවත් අර සීරුන්ගේ හඬ, රැහැයියන්ගේ හඬ, ඒ පුංචි කෘමිසතුන්ගේ හඬ කවමදාවත් හටගන්න එකක් නැහැ කියලා අපිට මේකෙන් කියන්න පුළුවන්ද? ඉතින් එතකොට අර භික්ෂුන් වහන්සේලා කියනවා එහෙම කියන්න බෑ ස්වාමීනි. මොකද මේ රජතුමා තමන්ගේ සේනාවත් අරගෙන අනිත් දවසේ යනවා. ඊළඟ දවසේ පිටත් වෙලා යනවා. මොකද මේ වනාන්තරේ නතර වෙලා ඉන්න නෙමෙයි ඒගොල්ලෝ ආවේ. ඒගොල්ලෝ මේ తాවකාලිකවයි නතර වුනේ. ඒගොල්ලෝ අර පිරිසත් අරගෙන අනිත් දවසක යන ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා ගියාට පස්සේ එදා රාත්‍රියේ නැවතත් අර සීරුන්ගේ හඬ, නැවතත් අර රැහැයියන්ගේ හඬ, ඒ පුංචි කෘමි සතුන්ගේ හඬ රැට ආයිත් ඔන්න හෙන්න ගන්නවා. මෙන්න මේ උපමාව ඉදිරිපත් කළා තමයි මහා කොට්ටිත මහරතන් වහන්සේ කියන්නේ. ඉතින් යම්ස කෙනෙක් අර කිසිම නිමිත්තක් මෙනෙහි කරන්නේ නැතිව අනිමිත්ත චේතෝ සමාධියකට හිත දාලා ඉන්න පටන් ගන්නවා. අනිමිත්ත සමාධියක් දැන් එයාට තියෙනවා. හැබැයි තාම මේ කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළා නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන මේ අනිමිත සමාධිය කියන්නේ ඊටාම් වටිනා තත්වයක්. විපස්සනා යෝගාචරයේකට ලබන්න පුළුවන් ඊටාම් වටිනා තත්වයක්. හැබැයි ඒක පරිහරණය කළා තාම සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය වෙලා නැත්තම් මේ වෙනකොට තාම ප්‍රහාණය වෙලා තියෙන තදංග වශයෙන් විතරයි. ඒ කියන්නේ අපි තුල ගොඩනගාගත්ත ඒ නුවණක් තියෙන නිසා විපස්සනා නුවණක් තියෙන නිසා ඒ විපස්සනා නුවණ බලපවත්වන තාක් මේ කෙලෙස් ටික తాවකාලිකව යටපත් වෙලා තියෙනවා. හැබැයි ආයෙත් අපි හිතමු අපි මේ විපස්සනාව පැවැත්වුවේ නැහැ. අපේ හිත ආයෙත් අපි ප්‍රපංච වලට අත්හැරලා දැම්මා. ආයෙත් හිත විතර්ක කර කර ඉන්නවා, ප්‍රපංච කර කර ඉන්නවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර යටපත් වෙලා තිබිච්ච කෙලෙස්, පරදවලා තිබිච්ච කෙලෙස් ආයෙත් ඔන්න දිරන්න ගන්නවා. ආයෙත් ඔන්න මතුවෙන්න ගන්නවා. ආයෙත් හිත විතර්ක බහුල වෙනවා. ආයෙත් හිත ප්‍රපංච බහුල වෙනවා. ඒ නිසා මේක විපස්සනාවටත් අදාළයි. විපස්සනාවේ උනත් අපි මුලින් ලබන්නේ තදංග නිබ්බුතියක්. සම්පූර්ණ සමුච්ඡේද ප්‍රහාණයක් වෙලා නැහැ. කෙලෙස් මුලිනු පුටා දමලා නැහැ. කෙලෙස් නැවත නූපදින තත්ත්වයටපත් කළා නැහැ. තාම නිකන් අර ගොඩනැගිච්ච යම්කිසි සමාධි තත්ත්වයක් නිසා තමයි මේ කෙලෙස් ටික යටපත් උනේ. ඒ විපස්සනා නුවණ නිසා තමයි කෙලෙස් ටික යටපත් උනේ විශේෂයෙන්ම. විපස්සනා නුවණ දුර්වල වෙච්ච අවස්ථාවකදී ආයෙත් ඔන්න කෙලෙස් හට ගන්නවා. ආයෙත් හිත නිමිති ගන්න පෙළඹෙනවා. මේ පින්වුන්ට මතක ඇති අපි මතක් කළා මේ මේ රාග ద్వේෂ මෝහ කියන්නේ නිමිති කරණයට තුඩු දෙන ස්වභාවයන්. රාග ద్వේෂ මෝහ අපේ හිතවල තියෙන තාක් හිත නිමිති කරන්න පෙළඹෙනවා. නිමිති ගන්න පෙළඹෙනවා. අර කරපු විපස්සනාව නිසා ඒ ගොඩ නැගිච්ච ප්‍රඥාවෙන් ඒ தත්ත්වය වළක්වලායි තිබුණේ. රාග ద్వේෂ මෝහ වෙනුවට අපි හිතමු ඔන්න අවිද්‍යාවක් වෙනකොට විද්‍යාවක් පහළ වෙලා තුනවා. විපස්සනා නුවණක් පහළ වෙලා තුනවා. හැබැයි තාම මේ කෙලෙස් මුලිනු පුඩා දමලා නැහැ. ඒ නිසා තාමත් අවදානමක් තියෙනවා. තදංග ප්‍රහාණයක් මිසක් සමුච්ඡේද ප්‍රහාණයක් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණාවත් ඉදිරිපත් කළා මහා කොට්ටිත මහරතන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා. ඉතින් කෙසේ නමුත් නොබෝ දිනකින් අර චිත්තහත්ති සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සිවුරු ඇරලා යනවා. ඒ කියන්නේ මහා කොට්ටිත මහරතන් වහන්සේ දීපු අවවාදය දීපු කරපු ඒ අනතුරු ඇඟවීම ඒ කියන්නේ සාර්ථක නැත්නම් නිවැරදි නිවැරදි අනතුරු ඇඟවීමක්. අනිත් ස්වාමීන් වහන්සේලා හිතන් හිටියට මේ හත්ති සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ මහා දැනුමැත්තෙක් මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාත් එක්ක හොඳට සීරුවට කතා කරන්න පුළුවන් කෙනෙක් එයත් වැදගත්ෙක් දැනුමැත්තෙක් කියලා හිතන් හිටියට එහෙම එකක් වෙලා නැහැ. తాවකාලිකවයි ඔක්කොම යටපත් වෙලා තිබිලා තියෙන්නේ. තිමුන් වහන්සේ සිවුරු වැල්ලා යනවා. ඉතින් එතකොට අර ස්වාමීන් වහන්සේලා මේ නැවතත් එනවා මහා කොට්ටිත මහරතන් වහන්සේ හම්බ වෙන්නේ. හම්බෙලා ඇවිල්ලා අහනවා ස්වාමීනි කොහොමද ඔබ වහන්සේ දැනගත්තේ මේ මිබඳු විවිධාකාර සමාපatti තිබුණත් මේ ස්වාමින් වහන්සේට තාම මේ යම් යම් දුර්වලතා සහිතයි ඒ නිසා සිවුරු ඇරලා යන්න උනත් ඉඩ තියෙනවා. අවදානමක් තාම තියෙනවා කියලා ඔබ වහන්සේත් මේ හිතින්ම තමන් වහන්සේගේ හිතින්ම දැනගත්තද? එහෙමත් නැත්නම් දෙවියෝ එහෙම ඇවිල්ලා ඔබ වහන්සේට සැල කරාද? කියලා ඉතින් අහනවා. ඉතින් එතකොට මේ ස්වාමීන් වහන්සේ සිද්ධාර්ථ සාරිපුත් ස්වාමීන් වහන්සේ සමාවෙන්න මේ මහා කොට්ටිත මහරතන් වහන්සේ මතක් කරනවා ඇවැත්නි මමත් මගේ හිතින් මේ ආයුෂුතුන්ගේ தත්ත්වය තේරුම් ගත්තා ඒ වගේම මට දෙවියොත් ඇවිල්ලා කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ ගාමතු තත්ත්වෙක හිටියට තාම ප්‍රශ්නයක් තියෙනවා. තාම දුර්වලතා තියෙනවා. ඒ නිසා පිරිහෙන්න ඉඩ තියෙනවා කියන එක මට දෙවියොත් කිව්වා. ඉතින් ඔය සංවාදයට පස්සේ මේ සිදුවීම වුණාට පස්සේ කෙසේ නමුත් ඒ භික්ෂුන් වහන්සේලම නැවත ගිහිල්ලා බුදුරජාණන් වහන්සේටත් මේ වෙච්ච කතන්දරය ඉදිරිපත් කරනවා. අර වගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා බහක් තිබුණා. එතෙන්ට සිද්ධාර්ථ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් සම්බන්ධ වුණා. නිතර නිතර බාධා කළා. බාධා කරන්න එපා කියලා මහා කොට්ටිත මහරතන් වහන්සේ කිව්වා. ඊට පස්සේ අපිට මෙන්න මේ බඳු හොඳ ධර්ම දේශනාවකුත් මහා කොට්ටිත මහරතන් වහන්සේ කළා. මෙන්න දවසින් දෙකකින් ඊට පස්සේ අර චිත්තහති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සිවුරු ඇල්ලත් ගියා. ඉතින් මේ ටික බුදුරජාන් වහන්සේට ඉදිරිපත් කරාට පස්සේ බුදුරජාන් වහන්සේ හැබැයි ඉදිරිය දැකලා වෙනත් ප්‍රකාශයක් කරනවා. බුදුරජාන් වහන්සේ කියනවා මේ චිත්තහත්ති සාරිපුත්ත ගියා නම් තමයි සිවුරු ඇරලා ගිහිව දැන් වාසය කරනවා. හැබැයි නොබෝ දිනකින් මෙයාට මේ ගිහි ජීවිතේ නැවතත් එපා වෙනවා. නැවතත් එයා නෛෂ්ක්‍රම්‍යයක තියෙන සුවය එයාට යම්සි පෙළඹවීමක් ඇති කරනවා නැවත ගිහිගේ අතහැරලා දාන්න. ඒකත් එක්තරා අන්දමක කටයුත්තක් කාරණාවක්. ඉතින් ඇතම් කෙනෙක් මහානකම එපා වෙලා මහානකම අතහැරලා ගිහි වෙනවා. ගිහි වුණාට පස්සේ තේරෙනවා අයියෝ මේ කොයිතරම් මඩ වලකටද ආයිත් වැටුනේ. මං අර හිටියේ කොයිතරම් බ්‍රහ්ම සුවයක්ද මං භුක්ති විඳින්මින් හිටියේ. ඇයි මේ ආයිත් මේ ජරා ගොඩකට මඩ වලකට ආයිත් මම වැටුනේ කියලා සමහර විට හිතේ පශ්චාත්තාවපයක් ඇති වෙන්නත් පුළුවන්. මොකද අර මහානකමක් ගත කරනකොට අපිට හිතෙනවා සමහරට අත්දැකීම් නැතිකම නිසා ගිහි ජීවිතේ හොඳයි කියලා. ගිහි පිරිස් විඳින සැප දැකලා ඒ දරුමල්ලන් සහිතව අමුදරුවන් සහිතව ඔවුනොවුන් සිප වැළඳ ගනිමින් ඒ ගත කරන කාමභෝගී ජීවිතය දැකලා ඉතින් අපේ තියෙන කෙනෙක්ගේ තියෙන දැනුවත්කමට ඒකට ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒ ආසාවෙන් තමයි සිවුරු වැරලා යන්නේ. හැබැයි එහෙම ගිහිල්ලා ගිහි ජීවිතය ආරම්භුවට පස්සේ එතන තියෙන ප්‍රශ්න ටික ටික ටික අවබෝධ වෙනකොට එතන තියෙන වංචනික ගති ඒ අනිත් අය කරන විවිධාකාර කටයුතු, ඒ හරහා Tamanට ලැබෙන චිත්ත පීඩාවන් මේ දේවල් ටික වැටහෙන්න වැටහෙන්න Tamanට තේරෙන්න පුළුවන් අර Taman කොයි තරම්නම් බ්‍රහ්ම සෝයක්ද අනුභව කරේ. කොයි තරම්නම් නිරාමිස ප්‍රීතියක්ද Taman භුක්ති විඳින්මින් වාසය කළේ. ඇයි මේ නැවතත් මම මේ මඩවලකට පැන්නේ? ඇයි මේ නැවතත් ජරා වාසයකටපත් උනේ කියලා කෙනෙක්ගේ හිතේ ආපස්සට බලන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැන් මේ චිත්තහත්ති සාරිපුත්තත් ඒ தත්වෙටමපත් වුණා. උන්වහන්සේටත් එතුමාටත් තේරුණා කරපු වැරැද්ද සම්බන්ධයෙන් ආයෙත් ගිහි ජීවිතය අතහැරලා මහණ වුණා. දැන් මහණ වුණාට පස්සේ හැබැයි මේ පාර අර කලින් වැරද්ද කරේ නැහැ. අධිදක්ෂේරයකට ගියේ නැහැ. ඒ වෙනුවට හුදකලාව පුළුවන් තරම් මේ දහම උන්වහන්සේ ප්‍රගුණ කළා. ප්‍රගුණ කළා ඊළඟට හුදකලා වෙලා භාවනා වඩලා විපස්සනාවක් වඩලා සම්පූර්ණයෙන්ම අරහත්ත්වයටමපත් වුණා. අරහත්ත්වයටපත් වෙලා සව් කෙලසුන් නැසා අරහත්ත්වයටමපත් වුණා කියලා ඉතින් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒ කියන්නේ ඉතින් මේ රහත් වෙන්න පින තිබිච්ච කෙනෙක් සමහරට ඉතින් මේ වඩ පරණ කර්ම විපාක හිටු කරන්නත් පුළුවන්. ඇයි සිවුරු අරින්න හේතුනේ පරණ කර්ම විපාකයක් කියන්නත් පුළුවන්. නමුත් ඊට වඩා මේ කොට්ටිත මහරහතන් වහන්සේ පෙන්වන්නේ මේ අපිට ඇති වෙන්න පුළුවන් එක්තරා අන්දමක අදි탁සේරුව. විපස්සනාවක් කරහා වුණත් කෙනෙක්ට අදි탁සේරුවක් ඇති වෙන්න පුළුවන්. විපස්සනාවක් වඩද්දී වුණත් විපස්සනා උපක්ලේශයන්ට කෙනෙක් ගොදුරු වෙන්න පුළුවන්. හිතේ ඕන්ට වඩා ප්‍රබල සමාධියක් තියෙනකොට තමාට සමාවට කෙලෙස් පහළ වෙන්නේ කාලයක් යනකම් කෙලෙස් ඇති වෙන්නේ සමාධිය වඩන වෙලාවේදී නෙමෙයි අනිත් වෙලාවෙදිත්. ඊළඟට විපස්සනා නුවණක් හිතේ බලපවත්නකොට ඉතින් හිතේ කෙලෙස් නැහැ. අනිමිත සමාධියක් හිතේ තියෙනකොට ඉතින් හිත හොඳේ හරි සැහැල්ලුයි කිසි ආතතියක් නැහැ. උපේක්ෂා සහගතයි. හරි පැහැදිලි. ඒ නිසා ලොකෝ ආනිසංස භුක්තිඳ ගන්න ලැබෙනවා. ඉතින් ඒ නිසාම සමහර වෙලාවට කෙනෙක් තමන්ව අදි탁සේරු කරනවා දැන් ඉතින් ඔක්කොම වැඩ ටික හරි දැන් මං රහත් වෙලා දැන් මං අනාගාමී වෙලා කියලා සමහර වෙලාවට තමන්ව අදි탁සේරුකට ලක් කරන්න ඉඩ තියෙනවා. මොකද කෙලස් නැහැනේ. කෙලස් වල සෑයාවක් පහළ වුණේ නැහැ කාලෙකින්. එතකොට තමන් අනවශ්‍ය අදි탁සේරයකට එන්න ඉඩ තියෙනවා. තමන් දැන් සමුච්ඡේද වශයෙන්ම කෙලෙස් ප්‍රහාණය කළා ඉන්නේ කියලා. ඉතින් මේ කතා ප්‍රවෘත්ති විවිධ කතා ප්‍රවෘත්ති අට කතාවල එහෙම දකින්න ලැබෙනවා. සමහර විට අභිඥාලාභීව හිටිය ස්වාමින් වහන්සේලා පවා පිරිහිච්ච අවස්ථා ගැන දකින්න ලැබෙනවා. සමහරවිට තමන් ගැන අදි탁සේරුවක් කරගෙන හිටපු ස්වාමින් වහන්සේලා ඒ Tamanට පිහිට වෙන්න ආපු ගෝල සාමින් වහන්සේගේ පිහිටෙන් තමා සතුව ඇත්ත වශයෙන්ම මාර්ගඵල තිබිලා නැහැ කියලා අවබෝධ කරගත්තු අවස්ථා අට කතාව එහෙම සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ගමන සීරුවෙන් යා යුතු ගමනක්. අපිට එකපාර්ට සමත සමාධියක් ලැබුණා කියලා, ධානයක් ලැබුණා කියලා, එමත් නැත්නම් විපස්සනාවක් වඩලා අනිමිත සමාධියක් දියුණු කරගත්තා කියලා එකපාර්ටම අපිට අපි ගැන සාහිතිකයක් දෙන්න බෑ. තවත් කෙනෙක් ගැනත් ඉතින් ලොකු සහතිකයක් දෙන්න බෑ. ඊට වඩා හොඳයි අපි බොහොම බිමට බැහැලා නිහතමානීව තාමත් මේ හිතේ කෙලස් තියෙන්න පුළුවන් ආශ්‍රව තියෙන්න පුළුවන් දැනට නම් මේ తాවකාලිකවයි යටපත් වෙලා තියෙන්නේ. තව වැඩ ටිකක් තියෙනවා කරගන්න. එහෙනම් තව ටිකක් පරිස්සමෙන් යන්න ඕනේ. මේ කරගෙන යන භාවනා කටයුතු අඛණ්ඩව කරගෙන යන්න ඕනේ. අනිත් වැඩවල නිරත වුණත් ලද හැම අවස්ථාවකදීම මම තමන්ගේ ශික්ෂණය සම්බන්ධයෙන් විනය සම්බන්ධයෙන් භාවනාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ කියන මානසිකත්වය ඒ නිසා අපි තුල පවත්වා ගැනීම ඉතාම වටිනවා. එහෙම පවත්වා ගත්තොත් අපි ටිකක් හරි පරිසං සහගත ජීවිතයක් ගත කරන්නේ. ඕන්ට වඩා අධිකව කටයුතු වල නිරත වෙන්න ගිහිල්ලා තමන්ගේ භාවනා කටයුතු, තමන්ගේ ශික්ෂණය, තමන්ගේ පුහුණුව සම්පූර්ණයෙන් මගහැරලා දාගන්නේ නැතුව විටින් විට ඒ තමන්ට ලබාගත යුතු ඒ පුහුණුව හිතේ නැවත නැවත ස්ථාපනය කරමින් නැවත නැවත පවත්වා ගනිමින් කෙලෙස් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය සඳහා ඉතින් වෑයම් කළ යුතු වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මේ බඳු දිශාවක් තමයි අපිට අරගන්න තියෙන්නේ මේ බඳු ප්‍රතිපදාවක් තමයි අපිට අනුගමනය කරන්න තියෙන්නේ. අන්න ඒ බඳු ප්‍රතිපදාවක නිරත වෙන්න අද දවසේ ධර්මදේශනාව අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.